අසංකතගාමී මග්ගෝ ඉද දික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චණ්ඩං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති අයං උච්චති භික්ඛවේ අසංකතගාමී මග්ගෝති සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි මාසයක් පාසා මෙම භාවනා මධ්‍යස්ථානෙහි පැවැත්වෙන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා වාරයටයි මේ අවස්ථාවේදී සහභාගී වී සිටින්නේ ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට එක්කර ගැනීමෙන් ජීවිතයට අනුව සකස් කිරීමෙන් අප්‍රමාණ සැනසීමක් සාත් කර දෙන බවට අපි සියලු දෙනාම යම් තරමකින් පිළිගනු ලබනවා. ඒ තියෙන කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් යුක්ත වූ දැකීම ඍජු දැකීමක් බවට පත් වෙන්න නොසෙල්ලෙන දැකීමක් බවට අපටපත් වෙන්න ආර්ය සම්මාදිට්ඨියක් අවශ්‍ය කරනවා. කම්මසකතා සම්මාදිට්ඨියෙන් ඉගැන්වෙන්නේ කර්ම කිරීමෙන් කර්ම රැස් වෙන බවත් ඒ රැස් වෙන කුසල කුසල කර්මයන්ට සුගති දුගති වශයෙන් විපාක වාරය ලැබෙන බව. ඒ අපි පිළිගන්නකොට අපි කර්මඵල විපාක පිළිගන්නා වූ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්ත වූ පිරිසක් වෙනවා. ඒ ධර්මයේම ඊටත් වඩා ගැඹුරු අර්ථයෙන් කුසල කුසල විපාක විඳීම පංච උපාදානස්කන්ධයට දුකට එකතු වීම බව. පංච උපාදානස්කන්ධයේ දුකෙහි ගැලෙමින් නැවත නැවත උපාදානයන්ම පහල කරන්නා වූ ගතිය ඇති කරවීම දුකට හේතුව බව ඒ ධර්මයේ පෙන්නනවා යම් බඳු තණ්හාවක් පුනර්භවයේ ගෙන දෙන්නා වූ සතුටෙහි යෙලින්නා වූ නැවත නැවත වීමක් වේද ඒ කාම තණ්හාව භව තණ්හා විභව තණ්හා වශයෙන් දුකට හේතුවක් වෙන බව ඒ වගේම ඒ දුකක් දුකට හේතුවක් කියන නුවණක් ඇතුව කර්ම නිරෝධයේ පිණිස පිළිපැදීමෙන් කර්මක්ෂය වෙන බව හා ඒට නොවරදින පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දැකීම අපිට නොසෙල්වෙන ආකාරයෙන් ඇති වෙනවා නම් මුලින් යම් පමණකින් ආරම්භ වුණා වූ සම්මාදිට්ඨිය ඍජු සම්මාදිට්ඨියක් බවට පත් වෙනවා. ඉතින් අපේ කෙටි වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ තුල එවැනි උතුම් දැකීමක් ඇති කරගන්න මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව අපට බොහෝ කොට අප්‍රමාණින් වටිනවා. එවැනි භාග්‍යවන්ත පිරිසක් අපි කියන කරුණ ඉදිරිපත් කරගෙන ඒ ධර්මයෙන් නියම ඵලය අපි සාත් කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන අපි ධර්මයේ ශ්‍රවණය කරමු. අද ධර්මානුශාසනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කර ගන්නට යෙදුනේ සංයුක්ත නිකායේ අසංකත වග්ගේන පඨම සම්පප්පදාන සූත්‍ර ධර්මයයි. සම්පප්පදාන කියන වචනයෙන් යහපත් වීරිය කියන අදහස අර්ථ ගැන්වෙනවා. සූත්‍ර පාඨෙහි භාග්‍යතුන් වහන්සේ වදාලා කතමෝච භික්ඛවේ අසංකත ගාමි මග්ගෝ මහණෙනි නිවන් මඟ කවරේදයක් මේ අසංකත කියන වචනේ යෙදෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් කියන්ට. ඒ කියන්නේ නිවනට. අනිත් සියලුම රූප ධර්මයන්, ඒ වගේම රූපය හේතුවක් කොට පහළ වෙන සිතුවිලි වේදනා සංඥා සංඛාර සිතුවිලි දැනගන්නා විඥාණය මේ සියල්ලක්ම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන ධර්ම. ඒ නිසා ඒවට කියනවා සංකත ධර්ම කියලා. නිර්වාණය ගැන කතා කරනකොට නිවන අසංකත ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන ධර්මතාවයක් නොවේ. ඒකයි මාර්ගඵල පිළිවෙලින් සාප් කරනවා කියන්නේ. මාර්ගය සංකත ධර්මයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතු ප්‍රත්‍යයෙන් හට හටගන්න ධර්මයක්. මග්ගා නට්ටාංගිකෝ සිට්ඨෝ කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ සියලු මාර්ගාංගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි. ඒ මොකද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංකත මාර්ගයකින් අසංකතේ සාත්ත්‍යයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ශ්‍රේෂ්ඨ මාර්ගයක් වෙන්නේ. ඒ නිසා තමයි මෙතන මහානිමි නිවන් මඟ කවරේදයක් කියන මේ දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරලා තියෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. මහණෙනි මේ සස්නේ මහන නූපන් ලාමක අකුසල දහම් නූපදවීම පිණිස චන්දං ජනීති කැමැත්ත උපදවයි වායමති වෑයම් කෙරෙයි විරියං ආරභති වීරිය පවත්තයි චිත්තං පග්ගන්හාති පදහති ඒ පිළිබඳව සිත දෙවි කොට ගනි පදන් වීර්ය කෙරි. ඒ කියන්නේ කටයුත්ත සාර්ථක වෙන තාක්ම වීර්ය අත්මහරි. අයං උච්චති වික්ඛවේ අසංකත ගාමි මාර්ගෝ. මහණෙනි මෙය අසංකත මාර්ගයයි කියනු ලැබේ කියලා මේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි මෙතන මතක් කළා සම්පප්පදාන කියන වචනේ. සම්පප්පදාන කියන්නේ වීරිය. යහපත් වීරිය. ඒ යහපත් වීරිය ඉදින ආකාර හතරක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි සඳහන් වෙලා තියෙනවා. මෙතන පතම සම්පප්පදාන සූත්‍රයේ ආරම්භක අවස්ථාවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. නූපන් අකුසල ධර්මයන් නූපද වීම පිණිස වීර්යය කෙරේ. ඒ අනිත් කාරණා තුන සතර සම්‍යක් ප්‍රධානිය වෙනකොට උපන් අකුසල ධර්ම ප්‍රහාණී පිණිස වීරිය කෙරේ. නූපන් කුසල ධර්ම ඉපදීමට වීරිය කෙරේ. උපන් කුසල ධර්ම පැවැත්මට සිහි මුලා නොවීමට බොහෝ බව පිණිස විපුල බව පිණිස භාවනාවේ වැඩිම පිණිස වීරිය කෙරේ. මෙතනදී මේ වීරිය කියන වචනේ ලෝකයා සම්බන්ධ කටයුත්තකදී වීරියක් නොයදා යම් කාරණයක් සාර්ථක කරන්න බෑ. අධ්‍යාපනය ලබන ළමයෙකුගේ උනත් අත නොහැර අත නොහැර වීරියක් යෙදුනොත් තමයි ඒ කාරණය අධ්‍යාපනය සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ. ගොවිතැනක් කරන, කර්මාන්තයක් කරන පුජ්‍යලයකට උවත් වීරිය අතනහැර වීදීමෙන් තමයි ඒ කාරණේ සාර්ථක කරන්න පුළුවන්. වෙන එකක් තබා ශාරීරික ආපික්සෙන් විසම වෙනකොට ඒට සුදුසු ඖෂධ දීලා යම් පත්‍ය අපත්‍ය දැනගෙන වීරියෙන් කටයුතු කළොත් තමයි తాවකාලික රෝගහා බාධය උනත් සංසිඳවා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ හැම දෙයක්ම ලෞකිකත්වයේ තුල කරන වීරිය. එහෙම කියන්නේ යම් තැනක් එනවා ජීවිතයේහි වීරිය කරන්න තිබුණේ මේ විදිහට නෙවෙයි. මේ ආකාරයෙන් වීරිය යෙදුවා නම් මීට වඩා සාර්ථකයි කියලා අදහස් වෙන තැන. මේ ලෞකිකත්වයේ තුල ඉන්න හැම කෙනෙකුටම මේ අදහස එනවා. මේ විදිහට නෙමෙයි වීරිය කරන්න තිබුණේ මේ විදිහටයි කියන අදහසක්. නමුත් මේ සම්පප්පදාන කියන වචනේ උගන්වන වීරිය ධර්මයේ උගන්වන වීරිය කවදාකවත් ඒ වීරිය යෙදීම ගැන පසුතැවිලි වෙන්න වෙන්නේ මේ වීරියම තව තවත් යොදන්න ඕනේ සම්පූර්ණ කරන්න ඕනේ කියන අදහසයි එතන ඇති වෙන්නේ. එකී කාර්යයට හේතු වීරියම. ඒකයි මේ ලෞකිකත්ව ඉක්මවා යන ලෝකෝත්තර සාත්වීම පිණිස කෙරෙන වීරියෙහි විශේෂත්වය. ඊටත් වඩා ලෞකිකත්වයේ තුල කෙරෙන වීරිය චෛතසිකයේ කෙනෙක් ඉන්නවා. කරන්නෙක් ඉන්නවා. ආත්මීය ගතිය සහිතයි එතන වීරියේ දෙන්නේ. මේ ලෞකිකත්වයේ ඉක්මවා යන සතර සම්‍යක් ප්‍රධානයන්ගෙන් උගන්වන වීරිය එහෙම ලෞකික වීරියක් නෙමෙයි. ඒ ලෞකික නොවන්නේ. ඒ සඳහා ඒ සමගම ප්‍රඥා වැඩෙන ප්‍රඥා චෛතසිකයක් එක්වෙන හිඳයි. ඒ වගේම සතිය කියන සිහියත් ඒ සමගම යෙදෙන නිසයි. සමාධියකින් යුක්ත වෙන නිසයි. ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය ගැන කතා කරනකොට වීරිය තනි කරලා කතා කරන්න බෑ. මොකද ප්‍රඥාව, සිහිය, සමාධි කියන මේ ලක්ෂණයන් ගති එකතුවයි ඒ වීරිය දෙන්නේ. මේක අපට හොඳට පැහැදිලි වෙනවා මේ තියෙන වෙනස සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන බලනකොට. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මම හිතන්නේ හැම කෙනෙක්ම භාවිතා කරලා පාඩම් අදුතරමින් පාඩම්වත් ඇති බෝධිපාක්ෂික ධර්ම 37. බුදුරජාණන් වහන්සේ යම්තාක් ධර්මස්කන්ධයක් දේශනා කර වදාළා නම් මේ බෝධිපාක්ෂික ධර්ම 37ට ගොනු කරන්න පුළුවන්. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානියෝ. අර අපි කියපු මාත්‍රකාව. සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බලය, සප්ත බුද්ධංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ බෝධිපාක්ෂික ධර්ම 37යි. දැන් සතර සම්‍යක් ප්‍රධාන කියන එක කියවිලා තියෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් ඉදිරිපත් කරලයි. සතර සතිපට්ඨාන ධර්ම ඉදිරිපත් කරලා තමයි සතර සම්‍යක් ප්‍රධානම පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ හටගෙන නිරුද්ධ වෙන කය ගැන ඒ හටගෙන නිරුද්ධ වෙන රූප ධර්මෝ ප්‍රත්‍යයෙන් ඇති වෙන සැප දුක් උපේක්ඛා කියන වින්දනය ගැන මේ වින්දනය දැනගන්නා වූ හිත ඒ හැටියට ඇති වෙන අනිකුත් ගති එකතු කොටගෙන හිත ප්‍රභේදවත් වෙන හැටි චිත්තානුපස්සනාව මේ සියල්ල එකතු කොට රූප සිතුවිලි හිත පහළ වෙන්නේ ස්කන්ධ පංචකයක් බව ඒ ස්කන්ධ පංචකයේ පිට නිරුද්ධ වෙන බව එතකොට ධම්මානුපස්සනාව හේතුඵල නිරෝධයක් බව ඒ දැකීම එනකොට එතන සතර සතිපට්ඨානයේ හතරාකාරයකට සිහිය පිහිටවීම සිහියත් එතන යෙදෙනවා නුවණත් යෙදෙනවා. එකයි ආතාපි සම්පජානෝ සතිමා කියලා පෙන්වන්නේ. කෙලස් පහ කරන වීරිය සම්්‍යක් ප්‍රඥාවෙන් යුත් සිහිය. ඒ ධර්ම එකට යෙදෙන්නේ. ඒ නිසා මේ සතර ගතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටනකොට සති ඉන්ද්‍රිය සිහිය ප්‍රධාන වෙනවා. සති බලය සිහිය බලයටපත් වෙනවා. සති සම්බොජ්ජංගය සිහිය සත්‍ය අවබෝධෙහි අංගයක් වෙනවා. එයින් සම්පාදනය කරලා දෙනවා ආර්යත්‍යන් මාර්ගයේ සම්මා සතිය. එහෙම සිහිය පිහිටනකොට ප්‍රඥාවත් ඒ සමගයි. ඒ අර සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාව ගොනු වෙලා හටගන්න දේ නිරුද්ධ වෙනවා කියන දැකීම එනකොට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාව ප්‍රධාන වෙනවා. ප්‍රඥා බලය ප්‍රඥාව බලයටපත් වෙනවා. ධම්මවිචේ සම්බොධ්‍යංගය ධර්මයේ විමසීම අංගයක් වෙලා තියෙනවා. එයින් සම්පාදනය කරලා දෙනවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප. නිවැරදි දැකීම හා වැරදි සංකල්පයන් පහවීම. එතකොට බලන්න සතිපට්ඨාන සිහිය පිහිටවනකොට එක පැත්තකින් සිහිය වැඩෙනවා වගේම ඒ සමගම ප්‍රඥාවක් වැඩෙනවා. දැන් අපි කියපු සම්පප්පදාන වීර්යයත් මේ සමගයි. ඒකයි මම කිව්වේ වෙනම වීරිය කතා කරන්න බෑ කියලා. නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු වීමට සඳහා යෙදෙන වීරියත් ඒ සමගම යෙදෙනවා. ඒ හිඳයි වීරි ඉන්ද්‍රිය, වීරිය ප්‍රධාන වෙන්නේ, වීරිය බලයටපත් වෙනවා, වීරිය අංගයක් වෙනවා, වීරිය සම්බොජ්ජංගේ. ආර්යයන් මාර්ගයේ සම්මා වායාමයේ සම්පාදනය කරලා දෙනවා. බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට මාර්ග ක්ෂණේදී යෙදෙන චෛතසික ධර්ම මේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පේ ප්‍රඥාවට එනවා. ඒ වගේම වීර්ය සිහිය යෙදෙන හැටි අපි දැන් කතා කළා. ඒ සමග එන එකඟතාවය සමාධි ඉන්ද්‍රිය සමාධිය ප්‍රධාන වෙලා සමාධි බලය සමාධි සම්බොජ්ජංගය සම්මා සමාධි දැන් එතකොට අපිට එතනදි කියුනේ නෑ සම්මා වාචා සම්මා කම්මාන්ත සම්මා ආජීව. ඒ ආර්යත්‍යන් මාර්ගයේ අනිත් අංගයන් කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට වායාම සති සමාධි සමාධියට යෙදෙනකොට අර ලෝකෝත්තර සීලය තමයි තියලා තියෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීවායව වෙනම සම්පාදනය වුණා නෙමෙයි සමගමයි. ඒක් නිමාවෙත්. මේ නිසා තමයි මාර්ගයේ ශ්‍රණයක් බවටපත් වෙන්නේ. ඵලයේ සාත් වෙන්නේ. සමාධි සම්බොජ්ජංගේ තම විදර්ශනා උපේක්ඛා සම්බොජ්ජංගේ තමයි පිහිටලා තියෙන්නේ. ප්‍රීතිය සහැල්ලුභාවය කියන සම්බොජ්ජංගෙන් තමයි මේක ඉදිරියට තල්ලු කරවන්නේ. ඒ නිසා සැප ලැබීමේ කැමැත්ත සමුර්ධ වෙනවා. ඡන්ද ඉතිපාදය, චිත්ත ඉතිපාදය විවිධත්වයකින් යුක්තව මේ චිත්තානුපස්සනාව වඩලා සමුර්ධ වෙනවා. වීර්ය සම්පූර්ණ වෙනවා. විරිද්ධිපාදය විමාංශ ඉර්ධිපාදේ විමසලා විමසලා විමසලා අවසන් වුණා. ඉර්ධිපාද හතරක් සමුර්ධ වෙනවා. අන්න ඒ පිළිවෙලටයි මෙතන මේ සතර සම්‍යක් ප්‍රදානියෝ කතා කරන්නේ. අපේ මාත්‍රකාව දිහා අපි බලමු අර බෝධිපාර්ථික ධර්ම 37 සම්පූර්ණ වෙන විදිහට සතර සම්‍යක් ප්‍රදානියන්ගේ වීර්යෝදන ආකාරයටයි දැන් මෙතන බලන්නේ. එතකොට මුලින්ම අපිට තෙන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඒ කියන්නේ නූපං ලාමක අකුසල් දහං නූපද වීම පිණිස ඡන්දං ජනීති කැමැත්ත උපදවයි දැන් මේ ඡන්ද කියන වචනය කාම ඡන්ද කියනවා ඡන්ද රාග කියනවා ඒ අකුසල පක්ෂයට දෙන හැටි කුසල ඡන්දය අකුසලයන් පහ කරන්න කුසල පක්ෂයට දෙන හැටි නිසා මෙතන යෙදුනේ ලාමක අකුසල ධර්මයන් පහ කිරීමටයි ඡන්දේ යෙදුනේ. ඒ නිසා ඒ ඡන්දය පුද්ගලත්වයේ තහවුරු කරවන්නේ නැහැ. ඒ මොකද ප්‍රඥාව වෙතෙන් එකතු කරලා ඉන්නේ ඡන්දය කැමැත්ත ඇති වෙන්නේ. ඡන්දාංජනේති. වායමති වෑයම් කෙරේ. ඒ වෑයම් කිරීම වෙන්නේ කාර්මිකෙක් කෙනෙක් කරන අර ලෞකික වෑයම නෙමෙයි. ඒ ලෞකිකත්වයේ පහ වීමටයි මෙතන වෑයම වෙන්නේ. ඒ අර්ථයෙන් අපි මේ අදහස බලමු නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කෙරෙයි නූපන් අකුසල ධර්ම කියන්නේ මොනවද දැන් සාමාන්‍ය මතු පිටින් අපිට වචන හිතනකොට අහවල් අහවල් පුජ්‍යලෝ මේ මේ විදිහට කයින් වචනෙන් අකුසල් කරනවා අපිට පේනවා අපි තුල නම් ඒ අකුසල් ඉපදිලා නැහැ ඒ අකුසල් අපි නූපදවා ගන්නට වෑයම් කරමු කියලා බාහිර වශයෙන් පුජ්‍යලත්වයේ තුල වෑයම් කිරීමක් තියෙනවා. දැන් ඔය පාලනයක් කරන්නේ. නමුත් ඒ සීල පාලනයෙන් කොයිතරම් වෑයම් කරගෙන හිටියත් වෑයම අතහැරන අවස්ථාවේ ඉන්න පුළුවන්. ඒ මොකද සංසාරගත අනුසය ධර්මයේ සේවී නැති හිත් නිසායි. එහෙනම් මෙතන නූපන් අකුසල් කියන්නේ අනුසය ධර්මය. ජීවිතයක් නැර ජීවිතයක් ගත වෙලා ගියාට ඒ ජීවිත කතාව කය සිතුවිලි හිත නිරුද්ධ වාට ඒ පිළිබඳව චතුරාර්ය සත්‍යයෙන් සම්පූර්ණ නුවණක් නැති තාක් නැවත නැවතත් කළ කීදේ කරන්න තියෙන ගතිය පහ වෙලා නැහැ. මේ සත්‍ය නොකර ඇති අකුසලයක් නැහැ. ඒවා අනුසගතයි. ඒ වගේම නොකල ලෞකික කුසලයකුත් නැහැ. ඇතැම් විටක කුසල සිතෙහි එකඟතාවයේ වන නේව සංඥා නා සංඥා තලයකට සමවැදිලා තියෙනවා. ඒ අවස්ථා පිරිනකොට ආයෙත් යටපත් වුණා වූ අකුසල ධර්මයන්ට උපදිනවා. මේ නිසා නිදිගත් කෙලස් කියන අනුසය ධර්මයේ තමයි මෙතන නූපන්න කුසලය. පින්තුන් දන්නවා අනුස ධර්ම හතක්. ditthi අනුසය මම වෙමි කියන ගතිය ඇති කරන හැකියාව, කම, නිදි. දැන් බලන්න පුංචි කාලේ කුඩා දරුවෙකුගේ මූණ හරීම අහිංසකයි. බරපතල අකුසල ධර්මයන් එකක්වත් පහළ වෙන කමක් නැහැ. ඒ වුණාට ක්‍රමයෙන් ක්‍රමයෙන් සමාජ ආශ්‍රය අනුකර්මයේ ලැබීගෙන එනකොට යටපත් වුණා වූ ගති අවදි වෙන හැටි බොහෝම අමාරුවෙන් පාලනයකින් සමහර විට දෙමව්පියෝ ගුරුවරු අර දරුවා හදනවා යහපත් පුරවැසියෙක් විදිහට සමාජයට ඉදිරිපත් කරනවා එහෙම ඉදිරිපත් කරන්න ඕනේ නමුත් ඒ ඉදිරිපත් වෙලා තියෙන්නේ පාලනයක් මතයි අනුසේ ධර්මයේ සේවලා හැම නෙමෙයි ඒ නිසායි ඒ මෝපන්න අකුසල ධර්මයන් අවස්ථානුකූලව ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙලා අපි නොහිතන විදිහේ මහා බරපතල කාරණා සිද්ධ වෙන්න පුළුවන්. මේ දිට්ඨි අනුසය, රාග අනුසය, විචිකිච්ඡා අනුසය, පටිඝ අනුසය, මාන අනුසය, භවරාග අනුසය, අවිද්‍යා අනුසය නිදි. සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන නිදිගත් කෙලෙස් කියලා. දැන් මේ නූපන් අකුසල් නූපද වීම පිණිස වෑයම් කරනවා. කැමැත්ත උපද්දවනවා. එහෙම වෙනකොට ඒකේ අනිත් පැත්ත ඒ සමගම යෙදෙනවා උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස කැමැත්ත පුදවයි. වෑයම් කිරි. අනුසය පහකරන්න වීර්යය යොදනකොට නූපන් අකුසලයන් නූපදවන්න වීර්යය යොදනකොට උපන් අකුසල ධර්මයන් පහ කිරීම කියන තැනින් තමයි ඒක පටන් ගන්න වෙන්නේ. ඒ සමග දෙනවා නූපන් කුසල් උපත වීම කියන්නේ කියන්නේ අකුසලයන් පහ වීම. ඒ වගේම උපන් කුසල් වැඩි දියුණු වීම කියලා කියන්නේ දස අකුසලයන්ගෙන් ඉවත් වෙන තැන දක්වාම. ඒ නිසා තමයි ධර්මයේ පෙන්නලා තියෙන්නේ අකුසලයේ කවරේද කියනකොට දස අකුසලයේ පෙන්නනවා. කුසලයේ කවරේද කියනකොට දස අකුසලයන්ගෙන් වෙන්වීම කුසල්ය කියලා පෙන්නනවා. ඒ නිසා යමුත් නූපන්න කුසල් නූපදවන්න වෑයම් කරනකොට ඒ වෑයම රැඳිලා තියෙන්නේ උපන්න කුසලයේ ප්‍රහාණය මතයි. ඒ සමග මෙතකොට යෙදුනා නූපන් කුසල් ඉපදවීමත් උපන් කුසල් වැඩි දියුණු වීමත් කියනකොට මාර්ගඵල නිර්වාණ අවබෝධය තැන දක්වාම යනවා. මේකයි මේ මාත්‍රකාවේ සාරාංශය. අර්ථය. එතකොට දැන් අපිට මෙතන බලන්නේ මේ නූපන් අකුසල් නූපද වෙන්නේ උපන් අකුසල් ප්‍රහාණය වෙන්න තියෙන ධර්මයේ මොකද්ද කියලා. දැන් අපේ ධර්ම මාර්ගයේ අපි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ඉදිරිපත් කරනවා. දැන් මේ සිතේ අවස්ථා තුනක් තියෙනවා අනුසය, පරිඋත්තාන, වීතික්කමන කියලා. අනුසය කියන්නේ ඉදිගත් කෙලෙස්. පරිඋත්තාන කියලා කියන්නේ එයා අවදි වෙන වෙලාව. වීතික්කමන කියන්නේ ක්‍රියා වෙන වෙලාව. ක්‍රියා වෙලා අවසානයේ නැවත කලින් තිබුණාට වඩා අනුසභාවයටපත් වෙනවා. නිතරම මේ ප්‍රාස්වාස ආස්වාස කියන කාය සංඛාරය උදව් කරගෙන රූප ධර්මයේ සත්‍ය උදව් කරගෙන මේ අනුසය පරිඋත්තාන වීතිකමන නැවත අනුසය කියන මේ ආකාරයටයි ක්‍රියා වෙන්නේ. ඉතින් යම්තන්වත් අර ක්‍රියා වෙන අවස්ථාව ඒ කියන්නේ වීතික්කමණය ක්‍රියාවට නැගෙන අවස්ථාව පාලනය කරනවා අර ලෞකික සීලෙන්. දැන් අපි පංචශීල සමාදන් වෙනකොටත් ශික්ෂාව සමාදන් වෙලා පාලනය කරන වීතික්කමන. හිතට නැගෙනවා වචනේට ක්‍රියාවට දෙන්නේ නැතුව පාලනය කරනවා. හැබැයි සමහර වෙලාවට මේ සීලය ලෞකිකවත් අදිෂ්ඨාන සීලී නැතිනම් එහෙම පාලනය කරන්නත් බෑ. ඊළඟට ඒ කුසල සිතෙහි වෙන එකඟතාවයකින් අර පරිඋත්ථාන කියන අවස්ථාවට නොනැගී හිටින්න ලෞකික සමාධි භාවනාව වඩනවා. ඒකයි සීල සමාධි කියන්නේ. දැන් ලෞකික සමාධි භාවනාව වලින් රූප ධ්‍යාන අරූප ධ්‍යාන වලින් ප්‍රථම ධ්‍යාන ආදී ඒ වගේම අර පරිඋත්ථාන කියන්නේ අර විවිධාකාර සිතුවිලි නැගී සිටීම පාලනය කරනවා. ඒ ලෞකික ධ්‍යානයේ ප්‍රබල නැතිනම් ඒ අවස්ථාවට ඇදලා යනවා. ඒ ලෞකික සීලෙන්වත් ලෞකික සමාධියෙන්වත් පුළුවන්කමක් නැහැ උනාට අනුසය අයින් වෙන්න. ඒකයි මම මුලින් මතක් කළේ යම් තැනක මේ සත්‍යයා නේව සංඥා නාසඤ්ඤා තලයට සමවැදිලා හිටියත් එතනින් අතහැරිලා අනුසය නිසා නැවත අකුසල ධර්මයන්ටපත් වෙනඳ වෙනවා. ආය සීල සමාධි දෙකෙන් හදනවා. එහෙම හැදුවේ නැත්නම් අතරපාගත වෙනවා. ඒ නිසා යම් පාලනයක් එකගතාවයක් ඒ ධර්මතාවලින් ලැබෙනවා විනා අයින් කරන්න බෑ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා සීල සමාධි ප්‍රඥා කියලා මෙතෙන්ද ප්‍රඥාව එකතු කරලා වදාරලා තියෙන්නේ. ප්‍රඥාවෙන් තමයි නූපන්න අකුසල ධර්මයන් නූපදවන්නත් උපන්න අකුසල ධර්මයන් නැවත නූපදින විදිහට ප්‍රහාණය කරන්නත් පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. අර බලන්න මේ ගැළපීම ප්‍රඥාවට එනකොට නූපන්න කුසල ධර්මයන් නූපදවන්නත් අර අනුසය හේතුයෙන්ම අයින් වෙන්නත් උපන්න කුසල ධර්මයන් නැවත ඇති නොවන විදිහට පහ කරන්නත් ඒක තමයි මාර්ගඵල ක්‍රමය හැකි වෙන්නේ ප්‍රඥාව ඉදිරිපත් කිරීමෙන් ඒ ප්‍රඥාව අනිකක් නෙමෙයි මුලින්ම මතක් කළා සතර සතිපට්ඨානය ධම්මානුපස්සනාව ප්‍රඥාවෙන් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිචේ සම්බුද්ධංගය සම්මාදිට්ඨි සම්මා සංකල්ප ආකාරයෙන් බලන කොටයි. ඉන් එහා හුඟා පින්කම් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ලෞකික ආනිසංස නැහැ කියන්නේත් නැහැ. නමුත් අනුශේෂය කරන්න සමර්ථ නැහැ. කියන්නේ ලෞකිකත්වයේ ඉක්මවා යන්න සමර්ථ නැහැ ඒවා. අනිවාර්යෙන් මේනි බුද්ධෝත්පාද කාලයක අපිට මේ ලෞකිකත්වයේ ඉක්මවා යන්න උදාහරණය උනේ. ඉතින් මෙතනදී සතර සතිපට්ඨානෙ එකට ගොනු වෙන විදිහට කියන්නේ ජීවිතේ එකට ගොනු වෙලා බලන්න පුළුවන් වෙන විදිහකට මේ වීර්යයට තුඩු දෙන්නේ කොහොමද කියලා යම් ධර්ම කරුණක් මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නම් අපි ඒ දෙස බලමු. මහා වේදල්ල සූත්‍රයේ වදාරලා තියෙනවා සරියුත් තෙරුන් වහන්සේ මේ ඇස කන දිව නාසය ශරීරය යන මේ ඉන්ද්‍රියෝ පස ආවුසේ නිසා පවතී කියලා. මේ පංචේන්ද්‍රියෝ ආවුසේ නිසා පවතී. ආයුෂේ කුමක් නිසා පවතීද? ආයුෂේ උෂ්ණේ නිසා පවතී. උෂ්ණේ ආයුෂේ නිසා පවතී. ඒතර ආයුෂේ උෂ්ණේ නිසා පවතී. උස්නේ ආයුෂය නිසා පවති ඒ නිසයි මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය වෙන්නේ ඒ ආකාරය පැහැදිලි කරන්න උපමාවක් පෙන්නනවා ඇවිලෙන්නා වූ තෙල් පහනෙහි ගිනි දළුව නිසා ආලෝකය පෙනේද ආලෝකය නිසා ගිනි දළුව පෙනේද ගිනි දළුව නිසා ආලෝකය ආලෝකය නිසා ගිනි දළුව පේන්නේ දෙක එකින් එකට උපකාරයි එපරිදෙන් ආයුෂය නිසා උස්නේ පවතී උස්නේ නිසා ආයුෂේ පවතී කියලා. මෙන්න මේ වචනේ අපි තෝරාගන්න බලමු. ඇයි මේ තෝරාගන්න අපට ඕන කරන්නේ? නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවන්න, අනුසේක්ෂේ වෙන්න, උපන්නා වූ අකුසල ධර්මයන් නැවත ඇති නොවන විදිහට ප්‍රහාණය වෙන්න. අපිට තෝරාගන්න වෙනවා මේ ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන හයත් මේ ආධ්‍යාත්මික ආයතනයන්ට බාහිර ආයතනයන් හමු වෙනකොට ඊට අනුරූපව පහළවන්නා වූ මානසිකාරයක් සිහියට නැගීමත් මානසිකාරයේ ප්‍රත්‍යයෙන් අටගන්නා වූ රූප දැනගන්නා විට ශබ්ද දැනගන්නා විට, ගන්ධ දැනගන්නා විට, රස දැනගන්නා විට, පොට්ටබ්බ දැනගන්නා විට, අරමුණු දැනගන්නා විට විඥාන හයක් මේ කරුණු ටික අපිට පැහැදිලි වෙන්නම අවශ්‍ය වෙනවා අර අකුසලයන් ප්‍රහාණය වෙන්න. මොකද තත්ත්වපුජ්‍යල දෘෂ්ටිය උඩ ප්‍රහාණය වෙන්නේ එතනින් අපිට ධර්මයට බහිඳ වෙනවා. ඒ සඳහා තමයි ආවුසේ නිසා උස්නේ උස්නේ නිසා උසේ ඇති වෙන හැටි බලන්න කියන්නේ. අර අවබෝධයේ පිනිස. ඒ අවබෝධය අකුසලයන් ප්‍රහාණය පිනිස. එතකොට අපට කාටත් තේරෙනවා මේ ආස්වාස වාතය ආරම්භ වෙන බවට හැඟෙනවනේ ආස්වාස වාතය ආරම්භයක් වෙන බවට දැනෙනවා ඒ ආස්වාස වාතය අවසන් වෙනකොට ඒ දැනීම වූ හැඟීම නැති වෙනවා. එතකොට ආස්වාදය ආරම්භ වෙලා නිරුද්ධ වෙනවා කියන එක එක්තරා ප්‍රායෝගික බවක් තියෙනවා නේතන. ආරම්භ වෙන බවක් දැනෙනවා, හැඟෙනවා, ඒ වගේම නැසෙන බවකුත් දැනෙනවා. ප්‍රස්වාස වාතය ආරම්භ වෙන බවක් හැඟෙනවා, දැනෙනවා. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ නිරුද්ධ වෙන බවක් දැනෙනවා. මේක හරි ප්‍රායෝගිකයි. ඒක අපි හිතලා මවලා කියන දෙයක් නෙමෙයිනේ, වෙන දෙයක්. දැන් මේ ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධ වෙන්නේ මේ ආස්වාස වාපයත් අපි ගත්ත ආහාරය අන්පරිද්දකින් පහළ වුණු ලේ දාතේ අති සූක්ෂම හුමාලය වාගේ සංයෝගයක් සමග පෙනහැලිදි සංයෝග වෙලයි. හරියට අර වැටකුළු ගෙඩියක කොස්ස වාගේ නම් පෙනහැල්ල. ඒ මැදට වැටෙන වාතේ වාගේ තමයි ආස්වාස වාතය. අර වැටකුළු ගෙඩියේ කොස්ස ඇතුලේ තියෙන අර තන්තු වාගේ තමයි ලේනහර එතකොට. ඒ ඇතුලේ ගලන ලේ නහර ඒ ලේ ලේ වලට අර වාතේ උරනවා. මේකෙන් සංයෝග වෙන්නේ. කොහොමද සංයෝග වෙන්නේ කියලා බලනකොට නහර තුලින් සංයෝග වෙනවා. ආස්වාස වාතය. මේ සංයෝගය හදවත හරහා මුළු ශරීරේ පුරාම පතුරව හරිනවා. ඒ නිසායි උණුසුම ශක්තිය ඇති වෙන්නේ. ඉතින් ආස්වාසේ ආස්වාසේ නිරුද්ධයි කියනකොටම නිරුද්ධ වෙලා ඇති උනේ ලේ ධාතුව ආස්වාස් වාතයේ සංයෝගය වෙලා රස්නි සත්‍ය මේ උණුසුම ඇති නොවන්ද ප්‍රස්වාස වෙනකොට ආස්වාසේ නොවි ගියොත් ආස්වාසේ හිට්ටොත් සීතල වුණා සීතල වුණාම ආය රත් වෙන්නේ නැහැ ඒක ප්‍රායෝගිකයි ඒකත් අපිට අත්දැකීම් තියෙනවනේ ආස්වාස් වාතයක් නොලැබී කයක් පවත්තන්න බෑ කියන එක ආස්වාස් වාතයක් නොලැබී මේ කය චේතනාවකට අනුව ක්‍රියා කරන්න නොහැකි කියන එක අපිට ඒක බාහිර වශයෙන් ඕනතරම් සාධක හිතන්න පුළුවන්. එහෙම හිතන්න. එතකොට අර ආස්වාද වාතයේ මුල් කොට ඇති වෙන නැසෙන කොට ඇති වෙන රස්නය මේ ශරීරයේ සීතල වළක්වලා අලුතින් වායෝ දාත්වයක් ඇති වෙලා වැඩ හයකට ඉදිලා නැසෙනවා ඒක එක වාක්‍යයක් තමයි ප්‍රස්වාසය ප්‍රස්වාසය නිරුද්ධයි කියන්නේ හරියට අර මුහුදු වතුරට සූර්ය තාපයේ වදිනකොට මුහුදු වතුරේ තෙතට සූර්ය තාපයේ උණුසුම වදිනකොට උණුසුමට හිටින්න බෑ තෙත හින්දා. තෙතට හිටින්න බෑ උණුසුම හින්දා. මේ දෙකම නැසාගෙන වාතය උපදිනවා. වාතයෙන් අර මුහුදු රළ පෙරලවනවා. කවුරුවත් පෙරලවන්නේ ඒකෙම උපදින හේතුප්‍රත්‍යයෙන් ඒම ක්‍රියා වෙනවා. ඒ වාගේ මේ ආස්වාස වාතයේ මුල් කොට ඇති වෙන උණුසුම මේ ශරීරයේ සීතල වළක්වලා වායෝ ධාතුවක් ඇති වෙලා ඒ වායෝ ධාතුව ඒ තැනේ හැටියට යම් ක්‍රියාවකට යෙදෙනවා. අපි හයක් කීවේ වැඩ හයක්. වාතේ ඒ ක්‍රියාවට යෙදෙනවා. දැන් ආහාර ගත්තට පස්සේ කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා දත් වලින් ඇදලා ඕජාවක් වශයෙන් වැටුණට පස්සේ කවුරුවත් ආහාර පෙරලවන්නේ නැහැ. උණුසුම තෙතට වදිනකොට වාතේ ඉපදිලා වාතේ ක්‍රියාව තමයි පෙරලවීම. මගේ ක්‍රියාව නෙමෙයි වාතේ ක්‍රියාව. ඒ නිසා ඒ ආමාශගත වාතේ ක්‍රියාව කොට්ටාස වාතේ නමින් විවහාර කරනවා. විවහාරයක් ඒ ක්‍රියාව වඳුරා ගන්න. ඉහළට මොහොත් උද්දංගම වාතේ කියලා විවහාර කරනවා. එක්කා උක්කාරයට. ඒත් වාතේ ක්‍රියාවක්. ඒ දැන් ඕජාව නැසිලා රස ධාතු, ලේ ධාතු තුරනකොට කිලුට තල්ලු කරනවා අන්තර දිගේ. ඒත් වාතේ අදෝගම වාතේ නමින් හඳුන්වනවා. මේ මේ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියා වෙන්නේ හරියට පුම්බලා තියෙන බැලුම් බෝලයක් මැද වාගේ වාතයෙන් පීඩනය දීගෙන ඉන්නේ. ඒ පීඩනයේ අන්ත්‍රෝලින් පිටත පීඩනය දීගෙන ඉන්න වාතයේ කුච්චිස වාතය විහාර කරනවා. දැන් මේ රස ධාතුව ලේ ධාතුව දිගේ තල්ලු වෙනවා. අපයි ලේ නහරත් හදාගෙන තල්ලු වෙනවා අලුතින් අලුතින්. එතකොට දිරු කොටස් මේ ලේ වලටම එකතු කරනවා. අලුතින් හදනවා දිරු එක ලේ වලටම එකතු කරනවා. ඉස්සරහට ඉස්සරහට තල්ලු වෙන්නේ. මේ අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතයට අංගමංගානුසාරී වාතය කියනවා. මුළු සිරුරම වාතයෙන් ක්‍රියා වෙනවා. සිරුර කියලා නිට්ටිය පෙන්වන්න දෙනකුත් නැහැ. මේ ඇති වෙමින් නැති වෙනවා නැති දිරන කොටස තල්ලු කරනවා. ඒ තල්ලු කරගෙන එනකොට ඒ ඒ ඒ දිරුණු කොටස බැහැර වෙන තැන් කරා පමුණවනවා. ඒකේ සූක්ෂම කොටස හදවතාරා පෙනහැල්ලට තල්ලු වෙලා පෙනහැල්ලෙන් පිට කරන කොටස ප්‍රස්වාස වාතය කියනවා. බලන්න වාතයේ වැඩ හයකට යෙදෙනවා. වාතයේ වැඩ හයකට යදෙනකොට සියලු කටයුතු වෙලා ආහාර ජීර්ණය වෙලා කිල්ටු කොටස තල්ලු වෙලා අලුතින් කොටස් හැදිලා දිරන කොටස එකතු කරගෙන එකතු කරගෙන පිට කරන්න පමනවනවා එනිසා ප්‍රස්වාස වෙනකොට ඒ අලුතින් හැදුණු ලේදාටුවට නැවත ආස්වාස වාතයේ සංයෝග වෙලා අර මුලින් මතක් කරපු විදිහට නැවත පෙනැල්ල හදවත හරහා උණුසුම ශක්තිය ඇති වෙනවා. නැවත නැවත වීමක් වෙනවා. නැවත නැවත වීමක් වෙනවා. මෙන්න මේ ස්වභාවයේදී බැලුවොත් මේ වීම තමයි ආයුෂේ ගත වීම. මොකද ආරම්භක ජීවිත ඉන්ද්‍රිය ආයු ශක්තිය ඇති තාක් තමා මේ වීම වෙන්නේ. ජීවිත ඉන්ද්‍රිය ඉවරයි නම් මේ ආරෝග්‍ය ශාලාවේ දුණත් සේලයින් දීලා ඔක්සිජන් දීලා කරන්න දෙයක් නැහැ. ජීවිත ඉන්ද්‍රිය අවසන්. ඉපදෙනවා නැසෙනවා. ඒ තමයි පැවැත්ම මේ ආයු ගෙවීම ආයුෂය. ආයුෂෙන් සමයි උෂ්ණය. ඒ පැවැත්ම නිසාමයි ලේ ධාතුව හැදිලා ආස්වාසවාක්‍යත් එක්ක සංයෝග වෙලා හදවත පෙනැල්ල හදවත හරහා නැවත රත් වෙන්නේ. ආස නිසා උස්නේ. මේ උස්නේ නිසාමයි නැවත මේක සීතල වලක්වලා වායු වාතේ ඉපදිලා වැඩහයකට ඉදලා පැවැත්ම. මෙන්න මෙතන බලන්න ආවසේ නිසා උස්නේ උස්නේ නිසා උසේ පැවැත්ම නිසා උණුසුම උණුසුම නිසා පැවැත්ම ඒකේම මුල් ජීවිත ඉන්ද්‍ර ශක්තිය ආව ශක්තිය ගෙවෙන්නේ නැති ඒ නිසා ඇස කන දිව නාසය ශරීරය ඇති වෙවි නැති වෙන හැටි. දැන් අපි ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, දිව අනිත්‍යයි, නාසය අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ඒක භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම පෙළ. පිට උඟාක් වටිනවා ඒ දහම් පෙළ. නමුත් ඒ දහම් පෙළ අපි උදව් කරගෙන මේ අනිත්‍යයි කියන්නේ මේ හට ගැනීමේ නිරුද්ධ වීමයි කියන කරුණ ආයි කවුරුවත් කීවට නෙමෙයි. කවුරුවත් කීප එකක් විශ්වාස කළාට නෙමෙයි. මේ කියන කාරණේවත් විශ්වාස කළා නෙමෙයි මේ සිද්ධිය අපිට අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන්න යොමු වෙන්න තැනක් තමයි මේ ආස්වාද ප්‍රස්වාසය. ඒකට යොමු වෙන්න අවස්ථාවක්. මේ විදිහට මේ ඇතිවීම නැතිවීම බලන්ද අපට බොහෝම බාධා වෙලා තියෙනවා කලකී දේවල් පහ වුණා කියන මතය. දැන් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ හැම මොහොතකම මේ ඉදීම නැසීමනේ. එක ආස්වාස ප්‍රාස්වාස රැල්ලක්වත් පහු වෙලා පහු වුණාද? කොච්චර ඈතට බැලුවත් පහු වුණාද ඉපදුනා නැසුණාද? අනාගත ආස්වාස වාතය තව හටගෙනවත් නැහැ. වර්තමාන අවස්ථාව ඉපදෙනවා නැසෙනවා. මේ පිළිබඳව සිහිය පිහිටවන්න බාධා කරනවා නැති අතීතයත් නූපන්න අනාගතයත් මනස මුල් කොට පහළ වෙලා මනෝවිඥාණයෙන් දැනගන්න තැන. මනෝවිඥාණයෙන් දැනගන්නකොට එක්ක අතීතය අනුගමනය කරගෙන නූපන් අනාගතයටපත් වෙනවා. ඇති නැති වෙන තැනට සිහිය අපෑරෙනවා. එහෙනම් හොඳ වීර්යයකින් වීර්යය මෙතන ප්‍රධානයි. ප්‍රඥාව වගේම වීර්යය ඕනේ. වීර්යය වගේම සිහිය ඕනේ. සමාධිය ඇති වෙන්න ඕනේ. ඒ නිසා නැවත නැවත මේක භාවිත කරන්න ඕනේ. යෙදෙන්න ඕනේ. ඒ යෙදීමේ යම් තැනක් තියෙනවා අතීතයෙන් එන පණිවිඩයත් නොසලකා අනාගතයෙන් එන පණිවිඩයත් බාර ගන්න නැතුව ඉපදෙන්න ඇසෙනවා කියන කරුණ බලන්නේ හිතහරහ කියලා නෝන පහළ වීම. කවදාකවත් රූපයක් බලන්න බෑ. රූපේ බලන්නේ නුවණක් කරහා එතකොට. අනුවණියොත් බැලිය හැකි දෙයක් කෙනෙක් විදිහට. නමුත් දැන් අපි යදු දහම් පෙළ නුවණ හරහා බලන්නේ දැන් මේ ඉපදෙනවා නැසෙනවා කියන එක. ඒ ක්ෂණයයි කියන එක අවබෝධ වුවහොත් ඒක තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස ඇතිව නැති වෙනවා කියන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය මනස තිබිලා නැති වෙනවා නෙමෙයි. හටගෙන නිරුද්ධ වෙනවා. ආරම්භයෙන් ධම්ම හටගෙන නිරුද්ධ වෙනවා. ඒවා හේතු නිසා හටගන්නේ. හේතු වැය කරගෙනමයි මේ හටගන්නේ. හේතු වැය වීමයි මේ හට ගැනීම. එහෙනම් හේතු වැය කරගෙන මේ ඉන්ද්‍රිය ඇති වෙනවා නම් හටගන්න දේ නිරුද්ධ වෙන්න ඕනේ. විදුලිය වැය කරගෙන නම් ආලෝකය ඇති වෙන්නේ. ආලෝකෙට තියෙන්න බෑ. අයත් අයත් විදුලිය වැය කරගෙන නම් ආලෝකය ඇති වෙන්නේ. ආලෝකෙට තියෙන්න බෑ. අන්න එහෙම අපි අවබෝධ කරන්න ඕනේ මේ ඉන්ද්‍රියන්ගේ ඇතිවීම නැතිවීම. එහෙම අවබෝධ කළොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන දේවල් අපිට අවබෝධ කරගන්න ඉතාම පහසුයි. අමාරුම තැනින් තෝරාගත්තේ. මේ මම මගේ කියන කයට හුඟක් ආදරෙයි. ඒක ගැන මුලින් තෝරාගන්නකොට අනිත් දේවල් අවශේෂ කාරණා වෙනවා. මේ ලෝකේ හටගන්න සියල්ලක්ම හේතු වෙදෙනකොට හටගන්නේ. හටගෙන නිරුද්ධ වෙනවා. ඉතින් ඒවට නොයේ උපමා ආදී දේවල් මේ පින්වතුන්ට මතක් කරලා තියෙනවා. ඒවා යොදා ගන්න ඕනේ නැත්නම් අහසේ විදුලිය ඇති වෙලා නැති වෙන හැටි, දේදුන්නක් ඇති වෙලා නැති වෙන හැටි, පෙන බබුළු ඇති වෙලා නැති වෙන හැටි, ඒ වගේම අර පස් නැසෙනකොට මල හැදෙනවා, මල නැසෙනකොට පස් හැදෙනවා, කලින් පසවත් කලින් මලක්වත් ආයේ හටගන්නේ නැති හැටි මේ විදිහට බලන්න ගෝචරය ගැන. තර ප්‍රසාද රූපයක් නිවැරදිව අවබෝධ වෙන්න ඕනේ. ගෝචර රූපයක් නිවැරදිව අවබෝධ වෙන්න ඕනේ. එහෙනම් මේ හැම ශනේකම හමු වෙන්නේ අනිත්‍ය ශනේට අනිත්‍යමයි මේ හමු වෙන්නේ. ස්වභාවය අනිත්‍යයි. තිබිලා නැති වෙනව නෙමෙයි. ස්වභාවය අනිත්‍යයි. හටගෙන නිරුද්ධ වීමමයි. දැන් ඒ නුවණ පිහිටනකොට සීවීම මනධිකාර වීමට මොකක් වෙයිද? දැන් චක්කු ප්‍රසාදයට එහි පැහැදිලිතාවයට ගෝචරය හමු වෙනකොට අනුවණින් සිහිවීම නිසානේ බලන්න මම බලන්න දෙයක් තියෙනවා කියලා පිළිගන්නුනේ. ඒ කියන්නේ බොහෝ ආර ගණනාව ඒ වැරදි දැන ගැනීමමයි භාවිත වෙලා තියෙන්නේ. ඒ නිසා ඊට පිටස්තර වෙන්න විදිහක් නැහැ. ඒ නිසා යෝනිසෝ මනසිකාර වුණේ. අර අනුසයෙන් සංග්‍රහ වෙලා පරිඋත්තාන වීතික්කමන වලට එන්නේ. නෝපං අකුසල් උපදිනවා. ප්‍රසාදයට ගෝචරේ ගැටෙනකොට අයෝනිසෝ මනසිකාරය આવොත් නෝපං කුසල් උපදිනවා. දැන් එතකොට මොකද වෙන්නේ? මම සහ මට අමු වෙන දේ කියලා දැනගත්තොත් එතන පස්ස වේදනා තණ්හා උපාදාන භවයෙන් උපං අකුසල් වැඩෙනවා. දැන් අපිට ඕනන්නේ නූපං අකුසල් නූපදින්නත් උපං අකුසල් ප්‍රහාණය වෙන්නත් අනිත්‍යයට අනිත්‍ය හම් වෙන්නේ කියලා දැනගත්තොත් සිහියට නැගෙන්නේ යෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයට යටත්වයි මුලින්ම සිහිනුවණිනුයි මේ දැනගැනිල්ල වෙන්නේ දැනගැනීමත් ඇතිව නැතිවීමට ඇතුළත් කද අනිත්‍ය හේතු නිසා නිට්ටය ඵලයක් ඇති වෙන්න බෑ ඒ දැනගැනිල්ල දෙන්න ඕන ඒකට දැනගැනීම වෙනම නෑ මේ සියලු දැනගැනීම වෙනම නෑ සියලු දැනගැනීම වෙන්න ඕන හේතුඵල නිරෝධයට එහෙමනම් බලන්න උපන් අකුසල් ප්‍රහාණය වෙන්නේ නැද්ද පහ වෙන්නේ නැද්ද? ඒ පහ වීමත් එක්කලාම නැවත කර්ම රැස් වෙන්න නැතුව යනවා. පුරාණ කර්මක් ක්ෂය වෙනවා අලුතින් කර්ම රැස් නොවෙනවා. මෙන්න මේ පිළිවෙල ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන ద్వාර 6 ගැනම බලන්න ඕනේ. ద్వාර 6 ගැනම අහන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. හැකියතාක් සිහියට නැගෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ පස් දොරෙන් භාවිතා වෙලා අතෑරුණු දේවල් අතෑරුණමයි. එකකවත් ප්‍රසාද ඉතිරිත් නැහැ, ගෝචර ඉතිරිත් නැහැ, මානසිකාර ඉතිරිත් නැහැ, විඥාන ඉතිරිත්. නිරුද්ධ වෙච්ච එක නිරුද්ධ වුණා. ආය අලුත් හේතු වෙනකොට ආයෙත් අටගන්නේ. ඒකටවත් නිරුද්ධ වෙනවා. එතකොට අනාගතයට යන්නේත් නැහැ. ඒ අවබෝධය ඇතුව අර ආස්වාස ප්‍රාස්වාසයේ දෙන සිහියේ පිහිටියොත් අර මම මුලින්ම මතක් කරුවා වගේ. ඒ බලාගෙන ගියේ රූප මට්ටමින්. දැන් දැකීමක් ඇති වෙනවා දැන් බලන්නේ මේ සියල්ලක්ම නුවණින් යුක්තව ප්‍රඥා යුක්තව දැන ගැනීම හරහා නේද දැන් බලන්න නාසයේ ප්‍රසාදයේ ක්ෂණයයි ආස්වාසයේ නිමිති ගෝචරයේ ක්ෂණයයි ආස්වාසය කියන ගෝචරේ නැසිලාමයි ලේ ධාතුවත් එක්ක සංයෝග වෙලා ප්‍රසාද රූපේ හැදෙන්නේ. ඒ ප්‍රසාද රූප වලට තමයි ආස්වාස කියන ගෝචර ගැටෙන්නේ. භාවිතා වෙච්ච ආකාරයක් සිහියට නැගිලා ආස්වාස ශක්තියේ උදව්වෙන්ම භාවිතා වෙච්ච ආකාරයක් සිහියට නැගිලා විඥානයක් හට ගන්නවා. ඒකෙන්මයි. ඒකෙන්මයි මේ සිහිවීම වෙන්නේ. එහෙමනම් හේතුප්‍රත්‍යයෙන් මේ වෙන ඵලය එහිම නිරුද්ධ වෙනවා. ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධයි කියනකොට ප්‍රසාදයක් නිරුද්ධයි, ගෝචරයක් නිරුද්ධයි, මානසිකාරී විඥානීය දැනගැනිල්ලක් නිරුද්ධයි. ඒ කියන්නේ ස්කන්ධ පංචකයම උත නිරුද්ධ වෙනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් නිරුද්ධයි කියනකොට නාසය නැමැති ප්‍රසාද රූපෙන් තමයි ප්‍රස්වාසය නැමැති ගෝචරය ගැටෙන්නේ. එතකොට ඒ පිළිබඳව මානසිකාරයේ ප්‍රත්‍ය වේලා විඥානය පහළ වෙනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් නිරුද්ධයි. විඥානික දැනගන්න ලැබුණ සිතුවිලිත් එක්කම නිරුද්ධයි. ඒ දැකීම එනවා අපි මොහොතක් වැඩුවත් හැම ක්‍රියාවක්ම හැම ක්‍රියාවක්ම ක්‍රියාවෙන් නිරුද්ධයි. දැන් බලන්න මුලින් මෙතන වාඩි වීමක් තිබුණේ නැහැ. මේ වාඩි වීමට ඉස්සරලා ක්‍රියා එකක්වත් ආපහු ගන්න තියනවද කියලා බලන්න. එකක්වත් එක මොහොතක්වත් මේ වාඩි වීමේ ක්‍රියාව මේ වාඩි වීමේ ක්‍රියාවෙන් නිරුද්ධ වෙනවා නිසා අනාගතයට යනවද කියලා බලන්න. අර ආස්වාද ප්‍රාස්වාදයෙන්ම දැකීම සාමාන්‍ය ජීවිතයටත් එනවා එතකොට. සෑම වැඩක් කරනකොටම මෙනෙහි කරන්න හුරු වෙන්න ඉස්සෙල්ලම නිරුද්ධයි. අපි හිතමුකෝ ආහාරයක් ගන්න හිතනවා කියලා කලින් ඒව නිරුද්ධයි. එහෙම කෙනෙක් නෙමෙයි දැන් ගන්න. දැන් මානසිකාර වෙලයි දැන් මේ ආහාර ගැනීම වෙන්නේ. ඒ ගැනීම ආහාර ගන්නකොට එතනින් නිරුද්ධයි කනාගටට යන්නේ. එහෙම හුරු වුණොත් අපිට හුඟක් ඉක්මන් මේ සය ආයතනයාගේ Nirodhe බලන්න. ස්පර්ශ Nirodheටපත් වෙන්න. එහෙම වැඩිලා තමයි යම් තැනක මනස කියන්නේ භාවිතාවෙන්ද සිහියෙන්ද තියෙන කෘත්‍යයක් ඒ භාවිතාවෙන්ද සිහියෙන්ද කෘත්‍යයට මේ රූප ධර්මයේ ප්‍රත්‍යයයි ආස්වාසවාතයේ කෙසක්තිය ඒ නිසා භාවිතාවිච්ච කාරණා සිහියට නැගිලා මනෝවිඥාණයෙන් දැනගන්නකොට මනෝවිඥාණය මනෝවිඥාණය නිරුද්ධයි දැන් මනස කියන්නේ භාවිතාවෙන්ද සිහියෙන්ද තියෙන කෘත්‍යයක් කෙනෙක් නෙමෙයි භාවිතාවෙන්ද සිහියෙන්ද කෘත්‍යය ඒ කෘත්‍යයට උදව් වෙනවා ආස්වාසවාතේ ලේ ධාතු දෙක සංයෝජන ශක්තිය කෙනෙක් නෙමෙයි. ඒක වෙනම බලන්න. සිහියට නැගෙන සිතුවිලි වෙනම බලන්න. ඒක කෙනෙක් නෙමෙයි. එහෙනම් කොහොමද විඥානය කෙනෙක් වෙන්නේ? කල්පනා කරන තැන. ඒ විඥානය දැනගන්නේ කෘත්‍ය කරනවා. කෙරලා නිරුද්ධ වෙනවා. අන්න එහෙම ඒ පස්ස නිරෝධ කියන තැනට සිහිය පිහිටියොත් පුළුවන් නම් වීරිය දුව බලන්න අර අනුසය සේ වෙනවා. අනුසේ සේ වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් උපද්දවන්න තියෙන සංයෝගයන් උපද්දවන්න තියෙන උපද්ද වෙන දිට්ඨි අනුසය විචිකිච්ඡා අනුසය පහ වෙනවා. නූපන්න කුසල් නූපදිනවා. උපන්න කුසල් ප්‍රහාණය වෙනවා. ඒ දෘෂ්ටි සහිතව කවදාක්වත් ආයිකායකම වචිකම මනෝකම වෙන්නේ නැහැ. ඒතන දක්වා නූපන් කුසල් ඉපදුනා දැන් උපන් කුසල් දිනු වෙනවා. ඒ ක්‍රමයට තමයි සකු르දාගාමි අනාගාමි රහත් ඵලය දක්වා යන්නේ. එතනදී මේ සතර සම්‍යක් ප්‍රදානය සම්‍යක් වුණා. ඒකයි මම මතක් කළේ ඒක ප්‍රඥාවත් එකතු කොට යන වීර්යයක් කියලා. වීර්ය නැතුව නෙවෙයි වීර්යය දෙන්න ඕනේ. නමුත් කෙනෙක් වීර්ය කරනවා කියන එක අර ප්‍රඥාවෙන් කපනවා. ඒකයි ලෞකිකත්වයට වඩා ඉඳුරා වෙනස් ධර්මයක් තමයි මේ සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන්ගෙන් පෙන්වලා තියෙන්නේ. ඉතින් මේ වීර්යයට හුඟක් බාධා පැමිණෙන්න පුළුවන් ගිහි පින්වතුන්ට. සමහර විටක ලෙඩ රෝග වලින් බාධා පැමිණෙනවා. ඒක ගිහි පැවිදි දෙපක්ෂයටම බාධා පැමිණෙනවා. ප්‍රක්‍රියා කර්මාන්ත වලින් ගිහි පින්නතුන්ට බාධා පැමිණෙන්න පුළුවන්. භාර්යාවගෙන්, ස්වාමියාගෙන්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් බාධා පැමිණෙන්න පුළුවන්. නඩුහබ වලින් බාධා පැමිණෙන්න පුළුවන්. මේ වගේ වීර්ය අඩු කරවනවා. ගිහි පැවිදි දෙපක්ෂයටම පොදුවේ කාමච්ඡන්දයෙන්, තරහ ක්‍රෝධ ඇතිවීමෙන් බාධා පමුණවනවා. නීවරණයන්ගෙන්. නිදිමතින් බාධා පමුණවනවා. තීන මිද්දෙන් සිත ඇවිස්සීමෙන් පාප මිත්‍ර සේවනයෙන් අනුවණින් මෙනෙහි කිරීමෙන් ඉතින් මේ සියල්ල මැඩ පවත්තමින් මේ වීරිය කරන්න ඕනේ. පත්‍ය ආහාරය ලබා ගැනීමෙන් අපත්‍ය ආහාර පහ කිරීමෙන් නිදි මත දුරු කිරීමෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම සත්‍යයනාවෙන් ධර්මයේ සාකච්ඡා කිරීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් මේ වාගේ අංගයන් මේක සම්පූර්ණ කරන්න අවශ්‍ය කරනවා නිකම්ම වෙන්නේ නැහැ හැකිතාක් එවැනි අංගයන් එකතු කරගෙන මේ සතර සම්‍යක් ප්‍රධානියෝ සම්පූර්ණ කරගෙන අපි සියලු දෙනාටම ඒ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ උතුම් වූ නිවනින් සැනසීමටම හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරගනිමු. හොඳයි අපිට මේ මේ පිළිබඳව මොකක් හරි සාකච්ඡාවක් කරන්න තියෙනවා තැනක් ඒ ගැන අහන්න. සාරාංශය කියන්නේ නෝපං අකුසල් අනුසේ ධර්මයේ නේ. අනුසේ ධර්මයේ සංග්‍රහයෙන් නූපන්න කුසල් උපදිනවා. ඉපදුනොත් නැවතත් ක්‍රියාව අවසානයේ අනුසභාවයටපත් වෙනවා. ඒ නිසා නූපන්න කුසල් නූපදෙන්නත් උපන්න කුසල් නැවත ඇති නොවන විදිහට ධර්ම මාර්ගයක් ඕනේ. සීලෙන් සමාධියෙන් එක බැලුවට ටික දුරයි. එන්න මෙතෙන්ද ප්‍රඥාව එකතු කරන්න ඕනේ. ප්‍රඥාව මේ ස්කන්ධ ධාතු ආයතනෝ හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණෙන් ඕනේ. ඉන්ද්‍රිය හයත්, ගෝචර හයත්, මානසිකාරයත් විඥානයක් කියන හතර පිළිබඳ දැකීමක් එන්න ඕනේ. ඒ හතර අවස්ථාවම ඇතිව නැති වෙනවා කියලා වෙන්වෙන්ව ඇහුවත් යම් තැනක් එනවා ක්ෂණික අවබෝධ වෙන. අන්නේ වෙලාව තමයි අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය මුල් වෙලා අනිත්‍යඥානොත් ඒ සමග එකතයි යෙදීම මාර්ගක්ෂණය. එතකොට ඵලසනේදී නැවතත් කවදාකවත් ඒ මට්ටමේදී තේන උපන් කුසල උපදින්නේ නැහැ. එහෙම උපන්න අකුසල් වලින් යම් අකුසල් සිත් ඇති වෙනවා ඒවා ප්‍රහාණය වුණා ප්‍රහාණය වුණාමයි නැවත ඇති වෙන්නේ නැහැ. ඒ මට්ටමේ ඇටියෙට කුසල් ඇති වුණා දැන් තියෙන්නේ ලෝකෝත්තර කුසල ධර්මයාගේ වැඩිම මාර්ගඵල ප්‍රාත් පරිනිර්වාණය දක්වාම වැඩිමයි එතන තියෙන්නේ. ඒකයි ඔය කතා කරපේකේ සාරාංශය. මේ පැත්තෙන් අපි මෙහෙම කතා කරනකොට අර බෝධිපාක්ෂික ධර්ම 37ත් ඒ පැත්තෙන් ඇතුළත්. මේ පැත්තෙන් දස කුසලයන්ගෙන් වෙන්වීම හා දස කුසල ධර්මයේ සම්පාදනය වීමත් සිද්ධ වෙලා. ප්‍රශ්නයක් තියනවද? එහෙනම් ඔය ගැන මෙනෙහි කරලා බලන්න හොඳට. හොඳයි. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු මං පරන්ති ධර්මස්නානි සංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා පිරුවන් සරණයි